ඒක ඒ බොජ්ජංග මට්ටමට එනකන් කාට නමුත් විඳින්න වෙන දෙයක්. ඒක මේ කාටවත් පුද්ගලිකව කරන්නට ඔක්කක් කැනිලක් ඕ කෙනෙහිලක් නෙවෙයි. මේක ධර්ම ගෞරවය. මේක ධර්ම ගම්භීරත්වය කියලා කියන්න පුළුවන්. ඒ ගම්භීර ධර්මයේ ස්වභාවය නිසා කවුරුත් වගේ එතෙන්ට යනකම් අන්ධකාරය අතකක තමයි ඉන්නේ.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 අතහැරලා මේ මම අහංසුරාන්ට කිසිම වැඩක් නැහැ. කොච්චර මට්ටමට ගියත් මං ආයේ සම්පූර්ණයෙන් බිමට වැටෙනවා. කියලා ওই අවුරුදු සුවේදීන ග්‍රීස් ගහේ නගින සෙල්ලම වගේ ඉඳපු ගමන් උඩට නගිනවා ආයේ සම්පූර්ණයෙන් බිමට වැටෙනවා. ඉතින් අන්න ඒ தත්ත්වෙදී දිගට ගෙනියන එකට තමයි ඉතින් යෝගාවචරය කියන නම ගැලපෙන්නේ.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 ප්‍රණීත හිතක් නැති කෙනාට ඒ නිසා සර්වචනදී බොහොම මධ්‍යස්ථ අරමුණක් පෙන්ලා දෙනවා කායනුපස්සනාවෙම. හුස්ම හෙලන පහන ගතිය. ඒක රිද්මය අනුකූලව සිදු වෙනවා. ඉතින් මේක පොඩි බබෙකුට උනත් අල්ලන්න පුළුවන් නිකන් සීසෝ පදිනා වගේ. පොල්පිට පදිනා වගේ මේක පාගනකොට මේක උඩ යනවා මේක පාගනකොට මේක උඩ යනවා.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 නමුත් ඒක නෙවෙයි මේ සඳහන් කරන්නේ මේ ඇවිදින බව දන්නකම ඇවිදින බව අගය කිරීම සතිපට්ඨානයි කියලා බල්ලා හිවල දන්නේ නැහැ. මිනිස්සයා දන්නවා. ඒත් දන්නේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලාගේ උපදේශ ලැබු මිනිස්සයා විතරයි. අනික් කට්ටියව දන්නේ ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තට කාටවත් හල්ලි හම්බ වෙන්නේ.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 එනිසා මේක බොහොම ප්‍රසිද්ධ බොහොම ඕලාරික සටනක් මෙතන තියෙන්නේ. කිසියම් ලාභ සත්කාරය සම්මානය සිලෝකයක් දෙන්නේ නැති අරමුණු කරන්න බැරි මට්ටමට ගිහිල්ලා තියෙද්දි ඒ මැත්තේම නැහිනවා අලුත් දෙයකට හිත යන්න දෙන්නේ නැහැ. අලුත් දෙයකට හිත යන්න හදනකොට දැන ගන්නවා මේක මාර පාක්ෂිකයි මේක කෙලේශයක් මම මගේ ගෝචර භූමියෙන් පැන්න මම අනාරක්ෂිතයි කෙලෙසිලා නිර්මල නැහැ කෙලස් මල සහිතයි මාර පාක්ෂිකයි ආයුෂමංස්කාරය යෝනිසමංස්කාරය කියලා කියන්නේ අර නීරස වුණත් කම්මැලි වුණත් ඒකක් හරි වුණත් මූල කර්මස්ථානෙමයි ආස්වාස් ප්‍රසආස වෙන්නේ නැත්නම් ඉන්න බව දන්නේ එකමයි එතකොට හොඳටම තේරෙයි ඒ යෝනිසමංස්කාරය ඉන්නකොට හරි කම්මැලි හරි නීරසයි හරිම ඒකාකාරයි හරිම අනිෂ්ඨිරයි හරිව බයලවන සුළුයි. හරියට නිකන් අතපල්ලේ වැටුණා වගේ. මම නිකම්ම නිකමෙක් කියලා හිතෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා මාන්නාධික කෙනා, තෘෂ්ණාධික කෙනා, මම කැපිපෙන්නට හදන කෙනා නානා ව්‍යාපාර කරනවා. ඒ තමන්ගේ ශිල්පෝල හැටියට, දක්ෂකම් වල හැටියට මේ ලෝකේ කැපිපෙනිච්ච දේවල් වල හැටියට අර පිරිසුදු භූමියේ දෙයන්නාචත් කකුල තියන්න කැමති නැත්නම් මේ මෝඩය බිනුම් ගන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කරන කියන්නේ ওই පිණුම් ගහිල තමයි. කමඨාන් සුද්ධ කරන වார்த்தාවක් අහගෙන ඉන්නකොට පේනවා මේ මෝඩේ පිණුම් ගහන හැටි. මේ මෝඩයා කියන්නේ මේ මූණ බලාගෙන ඕගොල්ලොන් බයින් එක නෙමෙයි කෙලස් වල හැටි. ඒකේ වැඩේ පිරිසිදු තැන ඇවිල්ලා කෙලසෙනවා. දැන් මෙයාගේ අත් දෙකේ දෙක තියෙනා වගේ මේ පැත්තේ තියෙනවා ගෙවෙමින් පවතින අරමුණ මේ පැත්තෙන් තියෙනවා නැගෙමින් පවතින ශබ්ද වේදනා හිතවිලි ඇඟ ඇතුලේ නානා කොකිත වීම වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙනකොට අනුග්‍රහ කළ යුත්තේ මේකයි. අනතුරකදී අලකලංචයකදී කලබලයකදී ඒක සංසිඳවන්න තියෙන ඒකත් එක්ක හැප්පිලා නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ ക്ഷേම භූමියට යන්නේ යෑමෙන්. ඒ වෙනුවට තමන් ගත්ත මූල කර්මත්තානේ සම්පැතීමෙන් කියලා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේක මේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල සටනක් නෙවෙයි මේ ගරිල්ලා සටනක් යන්නේ. නිසා සතුට දුර්වල කරන්නේ අපි සතුටත් එක්ක හැප්පිලා නෙමෙයි. අපි Tamange කඳ උරට ගිහිල්ලා ඒකේ අරසාව ගන්නilla.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 ക്ഷേම භූමියක් තියෙනවානේ. නිර්මල ස්ථානයක් තියෙනවානේ. ඒක මහා මෝදකවද පහළ වෙච්ච පුංචි දූපතක් වගේ. දීපංකරයත මේ දහවි කියලා බුදු ජානස කියන මේ තරම් ඡන්දපරස රළතියෙදී මහමුද කෙලවරක් නතු මේ පීනන යෝගාවචරයට ඒ හදාගන්න දීවය දීපය දිවයින වියලි තැන තමයි මේ මූල කර්මස්ථානයේ මේ ගෙවීමෙන් පවතින දේ බාධා නොකර තියන්නේ.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 මොන හරි කරපු ගමන් වෙන්නේ ආයෙ කෙලෙස් හතරන් එතුලට එනවා. ඒ නිසා යමක් නොකර සිටීම නම් වූ සංස්කරණය කිරීම නම් වූ චේතනා කිරීම නම් වූ කාරණාව මා හරහා ක්‍රියාත්මක වෙන මාර ධර්මයක් විතරයි. නිකමට මතක් වෙනවා නම් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා මම මේකට හිතුවත් සංස්කාර වෙනවා.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 එතෙන්ට කවදාකවත් එන්නේ මේ අතරමැද ඇඟිලි ගහන කාටවත් එතෙන්ට යන්න අමාරුයි. මොකද මේ කාය ආශාව නිසා. මේ ජීවිත ආශාව නිසා. ඉතින් යෝගාවචරයයේ කැපකිරීමෙන් එක කරගෙන යනවනම් මේ කම්පන චංචල එන දේවල් හරහා මේ ජීවිත දාණය හරහා කාය දාණය හරහා මේ ධර්ම ප්‍රවෘත්තියක් එහෙම නැත්නම් කියනවා නම් න්‍යාය ධර්මයක් ලෝක ධර්මයක් වැඩෙන්න ඉඩ ගන්නවා.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 ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ. තමන්ට අර පුරුදු ඒ වාතාවරණය දන්නේ යකා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා ඒ ඉදිරියට යන ගමනට යෝනිසමනස්කාරයන් ගමනට මේ කාය ආසාව සහ ජීවිත ආසාව වාංගු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන් බුදුජානනාංශය අත තියන්නේ නැහැ. මොකද ඒක හරි භයානක තැනක්.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 අක්ක වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා. ඉති කරන හැම වෙලාවකම ඊට සාපේක්ෂව භාවනාව ආය පස්සට යනවා. ඒ ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නමුත් අර නිසිනින්දේ වැඩෙන ගමනට බාධා වෙනවා. ඒ නිසා මේ පස්සම්බනේ දෙවෙනි අවස්ථාව තමයි මේ සංඥා වේදනා දෙකට අහුවෙලා මේ බුදියාගෙන ඉන්න කොටියට බුදියා ගන්න දෙන්නේ නැතුව අවශ්‍යනවා.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 මුදුන වෙලා ඔක්කොම යා කියන දැන් මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරලා. උගේ කමතත් නෙවෙයි උගේ මල ගෙදරත් නෙවෙයි හැබැයි පැහිය වෙන්න හදනවා. ඉතින් අපි පොඩි කොල්ලෝ වශයෙන් මල ගෙදරට ගියාම කවුද මුදුන වෙන්න හදන්නේ කියන එක බලන එක අපි එකම විනෝදාංශය. මල ගෙදර අයිතිකාරය නෙවෙයි මුදුන වෙන්නේ කොහෙන්ද ආපු ආපු කලාබරෙක් ඇවිල්ලා මුදුන වෙන්න හදනවා. කමතට ආවහමත් ඔක්කොම කමත වැඩිට එයා බාර ගන්න හදනවා. ඉතින් මේ මිනිස්සුන්ටම කරන්න විහිළු වගේක් අපි ළඟ තියෙනවා ඒ කාලේ. ඒ මිනිස්සු අමාරු විධාන ක්‍රමයක් තියෙනවා.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 අත ගාලානේ බාන්න ඕනේ. නැත්නම් කන්නාඩි දෙකක් ඕනේනේ. එනිසා ඉස්සරහා බානකට කන්නඩ නැතුව බාපාන්. පස්සේ බානකට කන්නඩ නැතුව බාපා ඉවරයි. නමුත් මෙතෙන්ට ගියාට පස්සේ එකම මේ ගෙවි යන පැත්ත බලනකොට මේ තමන්ම මේ ඉස්සරහා මුණත් අඩුව ලස්සන කරන්න ගියාට පිටිපැත්ත පැත්ත වෙනම කතාවක් තියෙනවා.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 වටාත් අතේ තියාන බන කියද්දී තුන් සැරයක් නිින්ද ගිහිල්ලා තිනවා මම දන්නවා. ඒ එකම බණනේ කියන්නේ මේ මැෂින් එක බණ කියනවා නිින්ද ගිහිල්ලා. ඉතින් කාට හරි උන්වහන්සේ කියනවා මගේ චරිතාවදානෙ ලියන්න දුරුත් මොකාවත් ලියයිද මෙච්චර කාර්යශීලම කාර්යක්ෂම ජීවිතයක් ගත කරන මේ හාමුදුරුව හිටගෙන බුදින විතර නෙවෙයි බණ කිනවට බුදිය ගත්තයි කිය.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 දැන් තියෙන தත්ත්වම. ඒ නිසා මේ කරගෙන යන වැඩ ගොනු කරලා ඒ අමාර්ගය දුරු කරලා මාර්ගයේ පාදා ගැනීමේ ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාව අතීතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ආශිර්වාද දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා